මිහිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාශ්‍රමයේ වැඩ සිටිනේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර ඒ වාගේම අනිකුත් මේ යෝගාවචරයේ සංගතිසකින් අවසරයි අපි මේ ක්‍රමයේ නොබින්ද අවස්ථාව නොපැහ නොපැහැරෙමි විගයට මේ පවත්වාගෙන යන භාවනා වැඩපිළිවෙලේ භාවනාවේ ලැබෙන අත්දැකීම්නොත් ඒ වාගේම මූල ධර්මත් නැත්නම් බුදුබණක් දෙක සංසන්දනය කරමින් මේ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ ඊ타මත්ම විසිතුරු ඒ වාගේම ජීවිතවලට ඊ타මත් සම්බන්ධ ධර්මයේ අතින් ඊ타ම ගැඹුරු සංදිස්ථානයකටයි අපි මේ පැමිණලා සිටින්නේ. විපස්සුගේ ධර්ම දේශනාවේදී මේ නිසාම හැකිතාක් දුරට මේ මූල ධර්ම කරුණු ඒ කියන්නේ ඊ타ම සවිස්තරව දෙන උපදේශ නැත්නම් කරුණු කාරණා ධර්ම කරුණු අප අප අත්දකින්නේ ආශ්‍රය කරන අත්දැකීම් එක සංසන්දනය කරමින් කරමින්ම හරියට ගැටයක් ලිහාගෙන යනවා වගේ ඉදිරියට ඉදිරිපත් කරගන්න යෙදුණා. ඒ අනුව අපි එදා පැහැදිලිව තේරුම් කරගත්තා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය අතින් දක්ෂ වෙච්චි සූර වෙච්චි පින්වත් වූ බෞද්ධයෝ වශයෙන් ආගමක් දහන පුද්ගලයෝ වශයෙන් හොඳ දේ කළොත් හොඳ විපාක ලැබෙනවා කියන එක පිළිඅරගෙන කටයුතු කරනවා අපි දන්නවා ඒ අතෝ ලෝකයේ බෞද්ධයෝ විතරක් නෙවෙයි ආගම් දෙක තුනකම විශේෂයෙන්ම Hindu ආගමේ මේ පිළිගැනීම තියෙනවා එයින් නොනවති එයින් සෑහීමකටපත් නොවි එයින් ආපසු නොබලා ඉදිරියට බලන පිරිස තමන් ඉදිරියේ පවතිනා වූ ධර්ම ස්වરૂපය දැක ගැනීමේ විශේෂ ව්‍යාපාරයකට අර කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය ශ්‍රද්ධාවෙන් පිළිඅරගත්තත් මේ ධර්ම පවත්තානේ කියන ධර්මය තමන් අත්පනා පිට ඇත්තා වූ ධර්මය පැහැදිලි කරගැනීමේ කටයුත්තට ශ්‍රද්ධාව ඉක්මවල ගිය එහෙම නැත්නම් වීරිය කිරීම ඉදිරිපත් කරගත්ත පිරිසක් බවට පත් වෙනවා එතනදී ඒ නිසා ඒ කියන්නේ ධම්ම වවත්තාණයට පෙළඹෙන අවස්ථාව එනකොට ඒ පුද්ගලයා විශේෂයෙන්ම දැසගත් පුද්ගලයෙක් එහෙම නැත්නම් ප්‍රතිපදාවේ පිහිටි පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ වෙනස කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය ධම්ම වවත්තාණ සම්මාදිට්ඨියත් කියන දෙකේ ඉන්න දෙන්නගේ වෙනසයි. මේක අපි හොඳට තේරුම් අරගන්න ඕනේ. මේ නිසා අපි තුල මේ වීර්ය ඉදිරිපත් වෙන ගතියක් තියෙනවා නම් ධම්මවාත්ථාණයට කැපවෙච්ච ගතියක් තියෙනවනම් අපි නිට්ටරෝම සක්‍රීය භාවය, එළඹ සිටි භාවය, සජීවී භාවය පවතින්න ඕන. එහෙම නැතුව අපි කියාගත්ත පමණින් අපි ආසකල පමණින් අපිට නිතර ධම්මවාත්ථාණය පවත්වන්න අමාරුයි. ධම්මවාත්ථාණය පවත්වන්නට නම් ඒකට අවශ්‍ය හේතු කරුණු සම්පාදනය වෙන්න ඕන. ශ්‍රද්ධාව තියෙන්න ඕන. කුසල ඡන්දේ තියෙන්න ඕන. වීර්යය පවත්වන්න ඕන. එතකොට සතිය විශේෂ මට්ටමකටපත් වෙනවා. අඛණ්ඩ භාවයේ පුරුදු කරන්න පටන් ගන්නවා. මේ විදිහට පුරුදු කරනකොට කරනකොට මේ යෝගාවචරය බිම නොතබන නොනිමි අඛණ්ඩ වීර්ය කියන එකට උත්සාහ කරනවා. නින්දේ පසු නොවන අනිකුත් සෑම වෙලාවෙදීම ඒ අනුව ඒ පුද්ගලයාට ධර්ම ස්වરૂපය එහෙම නැත්නම් තාමත්ම ප්‍රායෝගික සවිස්තර කෙලවරට ගිහිලා කතා කරනවනම් තමන් පංචස්කන්ධය සදින්ද්‍රිය වශයෙන් අත්දකිමින් මේ මොහොතේ සිටිනා වූ අරමුණ මේකය කියන එක ප්‍රධාන දැනගැනීමක් වශයෙන් හිත යොදවා දැනගැනීමක් වශයෙන් අගය කරන්න පටන් ගන්නවා මූල කර්මස්ථානයේ හෝ වේවා වෙන බාහිරින් මතුවෙන අරමුණක් හෝ වේවා පරියන්කයේ හෝ වේවා සක්මනේ හෝ වේවා එදිනදා කටයුත්තකදී හෝ වේවා ඒ ඉස්තරහා පිට අස්පනා පිට වර්තමානයේ පවතිනා වූ ස්වરૂපය දැක ගැනීම තමන්ගේ එකම යුතුයකමයි උතුම්ම යුතුයකමයි දත යුත්ත ඒකයි සම්‍යක් දෘෂ්ටිය ඒකයි සත්‍යය ඒකයි කියන එහිට කැප වෙන ස්වરૂපයක් දැක ගන්න පුළුවන් වෙනවා මේක මේ බණහන කාටත් වගේ අත්දක ගන්නට අත්දකපු කාරණාවක් මේ විදිහට ධර්මවාත්හානයේ සූර වෙන ධර්මවාත්හානයේ කැප වෙන කර්මවත්තානේ යෙදෙන පුද්ගලයන්ට යෝගාචරයින්ට අරමුණ මේකය හිත මේකය කියන එක දැක ගන්නට වැඩි වෙලා යන්නේ. මතුවෙන මතුවෙන අරමුණේ හිත යෙදීම, මානසිකාරයේ යෙදීම කියන මූලික උපදේශ පන්තියට අනුව කටයුතු කරනකොට සුළු වේලාවක් ඇතුළත එහෙම නැත්නම් ප්‍රයත්න දෙක තුනකින් දැක ගන්න පුළුවන් වෙනවා මෙන්න මේක ආරමුණයි මේක හිතයි විශේෂ මානසික රෝග නැත්නම් බාහිර විශේෂ උපද්‍රව නැති අත්දැකීම් ඒක දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ පුද්ගලයා ධම්ම වාස්තවයට පිවිසියා වෙනවා. නමුත් ඒ අංග සම්පූර්ණ භාවයට එන්න ලොකු ප්‍රයත්නයක් අඛණ්ඩ ප්‍රයත්නයක් පවත්වන්න ඕනේ. මේක මේ අතෝ බණහන අතෝ දන්නවා. මේ විදිහට ධම්ම වාස්තවණය කරගෙන යන වෙලාවේදී මේ පුද්ගලයා විශේෂයෙන්ම අර කම්මත්තකත ඥාන සම්මාදිට්ඨිය ඇති කරගෙන නතර වෙච්ච පුද්ගලයාගෙන් වෙනස් වෙන්න පටන් අර ගන්නවා. මොකද ඔහුගේ සතිය තීව්‍ර වෙන්න පටන් අර ගන්නවා. අඛණ්ඩ වෙන්න පටන් අර ගන්නවා. මේ නිසා මේ පුද්ගලයාට සතියෙන් කරදෙන මීගාව කෘත්‍යයට අනිවාර්යයෙන්ම පෙළඹෙන්න සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් මේ ධර්මවත්තානේ එතනින් එහාට ඇත්තා වූ ඥාන පවත්වා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය අදහන කෙනා නම් සතුන් මැරීම නරකයි සතුන් මැරුවොත් අකුසල් සිද්ධ වෙනවා විපාක විඳින්න වෙනවා කියන සතුන් නොමර අතාරිනවා. සොරකම් කිරීම නරකයි නොකර අතාරිනවා. කාම මිත්‍යාචාරයේ නරකයි නොකර අතාරිනවා. වචනයෙන් සිදුවෙන බොරු කීම්, සත්‍ය කතා කිරීම, පරිසවචන කතා කිරීම, තේලාම්බත් කීම් නරක බව දැනගෙන අතාරිනවා. වැරදි ජීවන රටාව හොඳ නැහැ අතාරිනවා. ඒ මට්ටමින් අතර වෙනවා. නමුත් මේ ධම්මවර්ධානයේ නැත්නම් ඊට එහා යන ඊට වැඩි ගැඹුරකට යන්නේ ඊට වැඩි සියුම් භාවයටපත් කරන අවස්ථාව එනකොට සතිය අර කියන විදිහේ දුස්චරිතයන්ගෙන් නරක නතර කිරීමට පමණක් මෙය දෙවොත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය අනුග්‍රහ දක්වන්න ඕනේ. සීලය තීව්‍ර කර ගන්න ඕනේ. සියුම් කර ගන්න ඕනේ. මේ වෙනකොට ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලයට පුහුණු කරන්න ඕනේ. එහෙන් රූප දැකීමේ සංවරයක් පවත්වන්න ඕනේ. කනේ ශබ්ද ඇහිීමේ සංවරයක් අවශ්‍ය බව තේරුම් ගන්න ඕනේ. නාසයෙන් ආග්‍රහණය වෙදීමේ සංවරයක් අවශ්‍ය බව තේරුම් ගන්න ඕනේ. දිවෙන් රස විඳීමේදී සංවරයක් අවශ්‍ය බව තේරුම් ගන්න ඕනේ. ආයත පහස ස්පර්ශය ලැබෙන වෙලාවේදී සංවරයක් අවශ්‍ය බව තේරුම් ගන්න ඕනේ. අඩුම වශයෙන් අඩුම ලාංසුවෙන් කියනවා නම් හිතට එන හිතවිදවල පවා සංවරයක් අවශ්‍ය බව තේරුම් ගන්න. ඒ කියන්නේ අහන වාරයක්, දකින්න වාරයක්, ආඝාන කරන වාරයක්, රස විඳින වාරයක්, ස්පර්ශ කරන වාරයක්, හිතට හිතවි දෙන වාරයක් අඩුම තරමින් මතිමත් වෙනවා. මේ විදිහට සතිය ඒ ධම්මවත්තන ඥානයේත් යාදෙන විදිහට උරදෙන විදිහට අලුත් පියවරකටපත් වෙනවනම් ඒ පුද්ගලයා සීලයෙන් අනුග්‍රහය දක්වන පුද්ගලයෙක් බවටපත් වෙනවා. මේ සඳහා නිතර ධර්ම දේශනාවට අනුකම්පා දීම ආදී සාකච්ඡා පැවැත්වීම ආදී අනුග්‍රහ කරනවා. එහෙම කරනකොට මේ පුද්ගලයාට විශේෂයෙන්ම දැකීමේදී හිත ප්‍රිය භාව අප්‍රිය භාව ගන්න ආකාරය වටහා ගන්න පුළුවන් වෙනවා. මොකද සතිය දුස්චරිත නතර කරන මට්ටමේ නතර වෙලා නැහැ. ඉන් එහාට දියුණු වෙලා තියෙනවා. ඉන් එහාට සියුම් වෙලා තියෙනවා. ඒ නිසා රූප බලන වෙලාවේදී ඒ රූප අණුව මට ප්‍රිය භාවයේ අප්‍රිය භාවයේ පහළ වෙන්නේ ඇති යෝගාවචරය මුත්‍පකටව දැනගන්නවා. රූපය දැක ගන්නවා. ඒ රූපේ නිසා ප්‍රිය භාවයේ පහළ වෙච්ච බවක් දැක ගන්නවා. රූපේ අප්‍රිය නම් අප්‍රිය භාවයේ පහළ වෙච්ච බවක් දැක ගන්නවා. ඒ වගේම කතා ඇහෙන වෙලාවට, ශබ්ද ඇහෙන වෙලාවට ඒ ශබ්දයාගේ ප්‍රිය අප්‍රිය භාවයක් දැනගන්නවා, සද්දයක් දැනගන්නවා. ආග්‍රහණයේ රස ස්පර්ශයේ හිතවිලි ආදී සෑම දෙයක් වෙනකොට මේ සිතිවිලි එහෙම නැත්නම් මේ බාහිර රූප ආරම්මණය නිසා ඇති වෙන ප්‍රිය අප්‍රිය භාව දැනගන්න තරමට යනවනම් අන්න ධම්මවත්ථානයේ දිනු වෙච්ච සත් අනුවම සතිය දිනු වුණා කියලා යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන්. මේ කෘත්‍යය සැප වෙච්ච කෙනාට සංසාරයේ බය දන්න කෙනාට එහෙම නැත්නම් බන අහලා හරියට ක්‍රමේ දැනගත්ත කෙනාටම සාධාරණ ක්‍රමයක්. කවමදාකවත් ඉබේ සිද්ධ වෙන්නේ නැති ක්‍රමයක්. ඒ වගේම කවරදාකවත් අනික් ලවා කරවගන්න බැරි දෙයක්. තමන් කොච්චර හොඳ පරිසරයක හිටියත් තමන් හොඳ ගැළපෙන වයසේ හිටියත් වෙන මොනම කරුණු තිබුණත් මේ කාරණාව තේරුම් අරගෙන ඒ අවශ්‍ය ස්ථානයේදී ඉන්දිය සංවරයේ මාර්ගයෙන් සතිය දිනු නොකරගත්තොත් ඒ භාවනා පරියන්කේදී ලැබෙන දැනුම නොවැඩී නතර වෙනවා. නොපැතිරී නතර වෙනවා. ඒ නිසා භාවනා කර්මාන්තයේ අඩාල වෙන්න, දි รา දරාටපත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අනුග්‍රහය මෙතනදී මොකක්ද කියලා තේරුම් ගන්නවා. මේ විදිහට යෝගාවචරය ධර්මවත්හණේ පවත්වන ගමන්නේ හැකි දාත්‍රක. එහින් දැකීම් વિશે සතිය පවත්වලා එහි අනවශ්‍ය ගොරෝසු බාධා කරන ඇහිම් දැකීම් වලින් වෙන්වීමට ඒ විශේෂයි නැවතිල්ලේ කටයුතු කිරීමට පුරුදු කරනවා නම් ඒ පුද්ගලයාට ඒ යෝගාවචරයට ඒ ධර්මයේ මතුවීන ධර්ම ස්වરૂප මතුවීම වේගය අඩු වෙන නමුත් එය දැනගැනීමේ ඥාන ශක්තිය වැඩි වීම නිසා යම් මොහොතකදී අරමුණු මතුවීම ඉක්මවලා සතිය සමාධිය පැතිරි ඉතිරි යන්න පුළුවන්. එහෙම කෙනාට මේ භාවනාව බොහොම රසවත් එකක් වෙනවා, බොහොම විචිත්‍ර එකක් වෙනවා, ධර්ම රසය, ධර්ම ඕජාව ස්පර්ශ කරන්නේ බවට රස බලන්නේ බවට පත් වෙනවා. ඊයේ පාර ධර්ම දේශනාවෙන් කවි මතක් කළා වගේ එහෙම කෙනෙක් කමතරන් සුද්ධ කරන වෙලාවේදී කතා කරන වෙලාවේදී සමන්ත මතුවෙන දුෂ්කරතාවේනොත් ඒ දුෂ්කරතාවයන් ලාමක අවස්ථාවේදීම දැක ගන්නා අයුරු ඒ දැකගෙන ඒ විසයේ තීව්‍ර සතිය යෙදවීමෙන් ගැඹුරු ධර්ම අවබෝධ කරගන්නා හැටි විස්තර කරනකොට යෝගාවචරයටත් උනන්දු වෙනවා ගුරුවරයින්ට පවා උනන්දු ඇති කරන සුළු ශක්තියක් ඒ භාවනාවේ පවතිනවා ඒ නිසා මුල් අවස්ථාව පහු කරගෙන ගිය යෝගාවචරය මේ ධර්ම වවස්ථානේ නැත්නම් මේ ධර්ම වවස්ථාන මට්ටම ඉක්මෝල යනකොට භාවනා කර්මස්ථාන සුද්ධ කරන වෙලාවේදී හොඳ නරක තෝරන්න යන්නේ නැහැ විශේෂයෙන්ම යෝගාවචරයාගේ දක්ෂකම සූරකම තේින්ද තියෙන්නේ ඒ යෝගාවචරයට දුෂ්කරතා මොහොන දී මොහොන පාන්ට වෙනකොට. මෙතුආකල් තමන්ට ඒ දුෂ්කරතා පහළ වෙනකොට ක්‍රමේ නොදන්න නිසා ඒකෙත් ඉන්දිය සංවරය ආදීන් පෙරහුරුවක් නැති නිසා ඒ දුෂ්කරතාවයන් ඉහ වහගෙන යනවා. ඉතිරි පැතිරි යනවා. සතිය බින්දෙනවා. සමාධිය බින්දෙනවා. ප්‍රඥාව වෙනුවට හිත අවුල් වෙනවා. නමුත් ක්‍රමානුකූලව මේ කෙලෙස් ප්‍රහාරයට සූදානම් වෙන යෝගාවචරය සත්‍ය සමාධිය පිළිබඳව මුල් තැන දීලා එන සෑම දුෂ්කරතාවයක්ම මැද හිතින් ඉවසාගෙන ප්‍රියාප්‍රිය භාවයේ ඇතිවීමෙම නැත්නම් ඇතිවීමත් මානසිකාරයට ලක් කරගෙන යනවන යෝගාවචරය අනිතෙක්කල් ජීවිතයේ මුණ දෙන්න බැරි වෙච්ච මුණ දෙන්නට බය වෙච්ච යම් යම් සුළු සුළු බාධක ජය ගන්නා සුළු ස්වરૂපයේ යෝගාවචරයට වශයෙන් වැටෙනවා කමඨාන් සුද්ධ කරනකොට විශේෂයෙන් පේන්න ගන්නවා ඒ නිසා යෝගාවචරය ඒ දුෂ්කර කාමකටලු සූර විදියට දක්ෂ විදියට ජය ගැනීම ආරම්භ කරන අවස්ථාවක් වශයෙන් පෙන්වන්න පුළුවන් මේ ධම්ම වාස්තහන අවස්ථාවේ මේ විචි අවස්ථාව මේ විදියට අරමුණ දැනගන්නවා විතරක් නෙමෙයි ඒ අරමුණ මාර්ගයෙන් පහළ වෙන ප්‍රිය අරමුණක් නම් කැමැත්ත, අප්‍රිය අමනාප අරමුණක් නම් අකමැත්ත. මේ ප්‍රිය අප්‍රිය භාව කැමැති අකමැති භාවය හසු නොවන තාක්කල් ඒ අරමුණේ තමන්ව ජය සතිය සුලෂින් කරන සමාධිය දිගිරව මිත්‍යා දෘෂ්ටි වැඩෙන මේ බව දැනගත් යෝගාවචරය මේ ප්‍රිය අප්‍රිය භාවයට අරමුණ දැනගන්නා හා සමානමයි බරක් දීලා සැලකිල්ලකින් කටයුතු කරගෙන යනවනම් ඒ යෝගාවචරයට විශේෂයෙන්ම අරමුණක් පාස ඇති වෙන්න පුළුවන් ප්‍රිය භාව අප්‍රිය භාව ඊටාම ලාමක අවදීදී ලපටි අවදීදී දැක ගන්න පුළුවන්. උදාහරණයක් නැත්නම් ආප්තෝපදේශක් මාර්ගයෙන් කතා කරනවනම් සිංහලයේ ව්‍යවහාර වෙනවා නියපොත්තෙන් කඩන්න පුළුවන් කාලේ හැදුවත් කඩන්න පුළුවන් දෙයක් පොරවෙන් වවන්න කරමිට ගෝ කරන්න එපයි කියන. නමුත් ඒ වැඩේ ප්‍රයෝජන ගන්න නම් ඒ නියපොත්තෙන් කඩන්න පුළුවන් කාලේ ඒ බව දැකලා තියෙනවා. ඒක අතපහු කරගත්තන නියපොත්ත පාවිච්චි කරන්න අමාරුයි. පොරවක් නැත්නම් පරිදි. අන්න ඒ වගේ තමයි මේ ප්‍රිය අප්‍රිය භාවයේ පටන් අරගන්න ඊටාම මු르දුව. ඊටාම කුංචි වෙනවා. අන්නේ පටන් ගන්න වෙලාවේදීම ඒක අල්ලගන්න තරම් සතිය සක්‍රිය වෙනවනම් අරමුණක් දකින්න ගමන්න ඒ අරමුණෙන් මතුවෙනා වූ ප්‍රිය භාව අප්‍රිය භාව දැකගෙන ඒකත් මෙනෙහි කිරීමට හවු වෙනවනම් ඒ යෝගාවචරයට අවස්ථා දෙකක් සහිත පුද්ගලයා. කැමතිනම් දැන් මේ පොත්තෙන් කඩන්න පුළුවන් නැත්නම් තව ටිකක් වෙන්න ඇදලා පොරෙන් කපන්නත් පුළුවන්. ඒ නිසා යෝගාවචරය ජයගත්ත පුද්ගලෙක් බවට පත් වෙනවා. මේ කියන්නේ අරමුණු එන වේගය අඩු කිරීම සඳහා ඉන්ද්‍රිය සංවරය සහිත පුද්ගලයාට සතිය විශේෂ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන අවස්ථාවක්. මේ විදිහට කටයුතු කරනවායි කියලා කියන්නේ යෝගාවචරයට තමන්ගේ මේ පදින්දේ තුල සිදුවෙන වැඩපිළිවෙල පිළිබඳව ඍජුව තමන් හරියටම එල්ල කරලා දකින්න දෙයට අමතරව අමතර ලාභ වශයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධකම් පවතින ආකාරය පිළිබඳව මේ වර්තමාන මොහොතේ නැතිනම් ඊගාව මොහොතේ බලපාන ආකාරය පිළිබඳව දැනුමේ මේරීමක් මෙතන සිද්ධ වෙනවා. පළල් වීමක් මෙතන සිද්ධ වෙනවා. මේක අපි කලිමුත් දවසක මතක් කරගත්ත විදිහට දක්ෂ යෝගාවචරයට ආකාර හතරකින් මූල ධර්මානුකූලව විස්තර කරන්න පුළුවන්. මේ දේ නොදන්න කෙනා මේ විදිහට අරමුණක අරමුණේ යත්තා වූ ලක්ෂණ රසපත්තිපත්තාන පදත්තාන වශයෙන් උත්පාදිත. ඒ අරමුණේ නිසා පහළ වෙන්න පුළුවන් නැත්නම් අරමුණේ හැවනැල්ල වගේ පහළ වෙන්න පුළුවන් ප්‍රිය අප්‍රිය භාවයකුත් පවතින. මේ දෙකේම සූර නොවුනනම් යෝගාවචරයක් නෙවෙයි නම් ඒ පුද්ගලයා දකින්නේ අරමුණ පමණයි. ඒයින් මතුවෙන ආ වූ ප්‍රිය අප්‍රිය භාවය ක්‍රමානුකූලව වැඩිලා, නිශ්චින්ින්ද වැඩිලා, සතියට අසු නොවි වැඩිලා ඒ පුද්ගලයාව දිල ගන්න. වායලා ගන්න. ආසාවෙන් අඬ වෙලා කටයුතු කරනවා. තරහේ අන්ධ වෙලා කටයුතු කරනකොට කාය දුස්සත් වචී දුස්සත් සිද්ධ වෙලා අපායগামী මට්ටමට වැටෙනවා. ඒ පුද්ගලයාගේ හිත සතිය, වීරිය, සමාධිය කියන ඉන්ද්‍රිය ධර්ම වැඩන වෙනුවට පීඩිත වෙච්ච, දැලිච්ච, දෙලිච්ච, පරාජිත, කුසීත පුද්ගලයෙක් බාටපත් වෙනවා. එහෙම කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගෝලයේක සාක්‍ය පුත්‍රයෙක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කාරණා කාරණා ඉදිරිපත් කරලා දක්ෂයින්ට ශ්‍රද්ධාවන්තයින්ට මේ ඉදිරිපත් කළ කියන්නේ මේක අසතිමත් හැමතෙම සිද්ධ වෙලා මේ සංසාරෙටම නැවත වැටි වැටි පෙරදි පෙරදි පෙලි පෙලි වැටෙන ගතියක් තියෙනවා සාක්ෂ්‍ය පුත්‍රයෙක් වෙන්නනම් ඉදිරියට ගමන් කරන්න නම් මේ අවස්ථාවේදී රාජිත වෙන්නේ නැතුව කුසීත වෙන්නේ නැතුව අසුබාන්නේ නැතුව බය වෙන්නේ නැතුව කම්මැලි වෙන්නේ නැතුව ඒ අවස්ථාව දැක ගන්නට දැක ගන්න කෙනාට නියපොත්තෙන් කඩා ගන්න අවස්ථාවක් ලැබෙනවා එදාට මම විශාල ජයග්‍රහණයක් ලැබෙනවා අන්නේ මාර්ගයයි මෙතන පෙන්නන්නේ ඒ විදිහේ වෙන විදිහට කියනවා නම් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනාට හැම වෙලාවෙම බලාපොරොත්තුවක් කියන්න පුළුවන් අද බැරි වුණත් අද මේ සටනෙට අද මේ දුෂ්කරතාවයට මුහුණ දී ගත්තොත් සාර්ථකව මට හෙට මේක ජය ගන්න පුළුවන් එනිසා මේ දුෂ්කරතාවයක් ආවට මම පසුබාන්ත නරකයි කියලා ඒ පුද්ගලයා තුළ විශේෂ අප්‍රතිහත ධෛර්යයක් වීර්ය භාවයක් ඇති මේක හොඳට කැපී පෙනෙන තැන තමයි මේ ධර්මවත්හණේ මෝරණ අවස්ථාව. ඒ නිසා යෝගාවචරයේ දිනදා කටයුතු වල ජය පරාජය વિશે යෝගාවචරය අමුණ දෙන ආකාරයේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. මේ විදිහට සිද්ධ වෙමින් යනකොට ඒ යෝගාවචරයට අර කලින් කියපු විදිහට නාම ධර්ම වශයෙන් හිත රූප ධර්ම වශයෙන් මේ අරමුණ කියලා මූලිකවම එක ක්ෂණයක දැනගත යුතු දෙකක් තියෙනවා දෙකම දැනගන්න පුළුවන් කියලා වැටෙනවා. ඒ වැටෙන අතරෙම තවත් මේ විදිහටම අරමුණු ඇතුළට එන ප්‍රමාණය අඩු කරලා සත්‍ය ආදී ධර්මයේ වීර්ය ආදී ධර්මයන් වැඩි කරනවා නම් ඒ යෝගාවචරයට තමන්ගේ සදින්ද්‍රිය තුළ පහළ වෙන්නා වූ මේ නාම ධර්ම ආ රූප ධර්ම එකිනෙකා විසෙහි වර්ණ ගැන්වෙන ආකාරයේ නාම ධර්ම නිසා රූප ධර්ම වෙනස් වෙන ආකාරයේ රූප ධර්ම නිසා නාම ධර්ම වෙනස් වෙන ආකාරය ආදී අර දැකපු මූලික පළු දෙක එකිනෙකා විසෙහි කටයුතු කරන ස්වરૂපයක් දැක් ගන්න පුළුවන් මේක නාම රූප පරිච්ඡේදයේ නැත්නම් නාම රූප වශයෙන් වෙනකොට දැනගැනීමේ ධර්ම වවත්තාන ඥානයේ ඊ타ත්ම දක්ෂම අවස්ථාව. මේ විදිහට මේ අවස්ථාවෙන් ඒ කියන්නේ ධම්මවත්තාන ඥානයේ හොඳට මෝරලා මුහු කුරලා විකට ඉදිරියට යනවනම් ඒ පුද්ගලයාට දැන් තේින්න ගන්නවා මෙවැනි පැහැදිලි ධර්ම කෙලෙස් ධර්ම නිකලෙස් ධර්ම පැහැදිලිව දැක ගන්න පුළුවන් හිතක් තියෙනවනම් ඒ හිතෙන් ඊගාව මොහොතට පිරිසිදු පැහැදිලි භාවයක් ඉදිරියට ගෙනියනවා ඒ වාගේම අරමුණ හොඳට විසදව දැක ගන්න පුළුවන් නම් ඒ අනුව හිත තැන්පත් වෙන ගති පවතිනවා. මේ විදිහට නාම රූප ධර්ම අතර සම්බන්ධතා හතරක් යෝගාවචරය දකිනවා. ඒව යෝගාවචරයින්ට යෝගාවචරයට තමංගේ දක්ෂකම සූරකම දිනු කිරීමේ අභ්‍යාස බවට පත් ඒ නිසා පසු බාන්නේ නැතිලා පස්සේ යන්නේ නැහැ. පළවෙනි අභ්‍යාසය හමාරය දැන් දෙවෙනි අභ්‍යාසයට මූණ දෙනවා වගේ අරමුණක් හිතත් වෙන්කොට දැක ගන්නවා. මදිවට ඒ අරමුණ හිතට බලපාන ආකාරය තේරුම් ගන්න පටන් ගන්නවා. අපි මෙතුවකුත් විස්තර කර ගන්න යෙදෙන විදිහට ඉඳ ගන්න අවස්ථාවකදී යෝගාවචරයා ඊටාම නැවතිල්ලේ සංසුන්ව ඉරියව් පවත්වන කෙනෙක් නම් යෝගාවචරයට වැටෙනවා මුලින්ම හිතේ කැමැත්ත චේතනාව පහළ වෙනවා ඉඳ ගැනීමේ ඒ අනුව රූප ධර්ම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හිතගෙන ඉන්න ඉරියව්ව ඉඳලා ඉඳගෙන ඉන්න ඉරියව්ව දක්වා වෙනස් වෙනවා. නමුත් මේක එකක් නෙවෙයි, එක ක්ෂණයක් නෙවෙයි. ක්ෂණ රාශියක් මහ ක්‍රියාවලියක්. රූප ධර්ම ක්‍රියාවලියක් විතරක් නෙවෙයි, නාම ධර්ම ක්‍රියාවලියක්. නමුත් නාම ධර්ම ක්‍රියාවලිය දිගට පැවතුනේ නැතිනම් කවදාකවත් රූප ධර්ම ක්‍රියාවලිය පවතින්නේ නැහැ. මෙන්න මේ විදිහට යෝගාවචරය අරමුණයි හිතයි එක ක්ෂණයක වර්තමානව අස්පන අපිට දකින්නට අමතරව ඒ ක්ෂණය ඊගාව ක්ෂණය හා සම්බන්ධ වෙනකොට මේ හිත මේ කය කියන රූප ධර්මයට බලපාන ආකාරය හරියට චිත්‍රපටිය වල නැත්නම් වෙනත් ඒ දර්ශන මාධ්‍ය වල කාටුන් චිත්‍රයක පෙන්වන විදිහට එකක ඉඳලා එකකට එකක ඉඳලා එකකට පුංචි පුංචි පුංචි පුංචි වෙනස්කම් රාශියක් සිද්ධ වෙනවා මේ වෙනස්කම් වල තියෙන යොහුසුළු බව නිසා සුළු වේලාවක් ඇතුළත හිතගෙන තිබුණු ශරීරයේ ඉඳගෙන ඉන්න තත්ත්වයටපත් වුණා කියන එක අතරක් නොතබ යෝගාවචරයට දැක් ගන්න පුළුවන්. එතකොට තේරෙනවා මේ හිතේ කැමැත්තක් තියෙනවා. දැන් ඇවිදලා මහන්සිච්ච නිසා හෝ කකුල් වල අමාරුකම නිසා හෝ මොනම කාරණාවක් නිසා චේතනා පහළ වෙනවා. ඒ චේතනානුරූපව ඉඳ ගැනීමේ වැඩපිළිවෙල දිගට පවතිනවා කියලා අර මුලින්ම රූපයත් නාමයක් හඳුනා ගැනීම හිත දැන් ඒ දෙක සම්බන්ධ වෙමින් වැඩක් කරන හැටි දෙන්න පටන් ගන්නවා මේක අපි කලිමුත් මතක් කරගත්ත විදිහට නාම ධර්ම රූප ධර්ම වලට බලපෑමේ වැඩපිළිවෙල මේ වැඩපිළිවෙල හරියට නොදැන හිටියොත් නැත්නම් නොදක විස්තරාත්මක කුංචි කුංචි වශයෙන් කඩමින් නොදක හිටියොත් මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ම වුණත් යෝගාවචරයට කැමැත්ත අකමැත්ත මේ විදිහට වෙච්ච ආකාරයේ දැනීම නොදැනීම වෙනස් වෙන්න පුළුවන්. දක්ෂයා මෙයයි දැනගත යුතු දේ කියලා මේ පිටපත ගෞරවයෙන් මේ කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ නාම ධර්ම රූප ධර්ම වලට බලපාන විතරක් නෙවෙයි නාම ධර්ම නාම ධර්ම වලටම බලපාන අවස්ථාවලුත් තියෙනවා. මේක අපිට මතක් කරගන්න පුළුවන් මානසිකාර්යය කියන නාම ධර්මයේ නිසා. අපි උදාහරණයක් විදිහට හැම ගණමින් ඉන්නවා. හැම ගණමින් ඉන්න වෙලාවේදී රූප පේනවා. ආහාරයේ සුවඳ වදිනවා. සමහරලාට කතාත් කරනවා. දිවට රසක් දැනෙනවා. ශරීරයේ වශයෙන් වාඩි වෙලා ඉන්නවා. নানা ආකාර අරමුණු රාශි රාශි ඉස්සරහට එනවා. මේ එන අරමුණු රාශි වලින් අපි එක ක්ෂණයකදී අත්දකින්නේ එකක්. නමුත් ඊගා ක්ෂණෙහි ඒ අරමුණ වෙනස් වෙනවා. උදාහරණයකට කියනවනම් ආහාර ගනිමින් ආසනයේ වාඩි වෙලා පාත්‍රය අතේ තියාගෙන අතේ ඉඟුල් ගෑවිලා තමයි ඉන්නේ. නමුත් එක ක්ෂණයකදී යෝගාවචරය දකින්නෙක් බවට පත් වෙනවා. ඊගාව ක්ෂණයකදී අහන්නෙක් බවට පත් වෙනවා. තව ක්ෂණයකදී රස බලන්නෙක් බවට පත් වෙනවා. තව ක්ෂණයකදී ඉඳගෙන ඉන්නේ මේ ඉරියව්ව ආහාරකට අහු වෙන හැටි ආදී ස්පර්ශය දකින්න වෙලාවට පහු වෙනවා. මේ විදිහට යෝගාවචරය වෙන දේ පිළිබඳව අසතියේ වෙන දේ රුචියටම ඉඩ ඇරලා වෙන වෙන විදිහටම වෙන්න ඉඩ ඇරලා කටයුතු කළොත් ඒ තමන් තුළ සිදුවෙන මහා ක්‍රියාවලිය රාශිය අල්ලගන්න බැරුව ප්‍රමාණ කරගන්න බැරුව දැකගන්න බැරි වීමෙන් අසතියෙන් ආහාර වළඳන කෙනෙක් බවට පත් වෙනවා. නමුත් යෝගාවචරය හොඳට සතිමත් මොන විදිහට තමන්ගේ ඇහැ කන දිව නාසය විවිධ පැති වලට හිත අදිමින් මේ අවුල් විවුල් කරන්න හැදුවත් මේ තුල දැඩි සිදුවෙන වැඩ පිළිවෙල කුංචි වලට කොටස් වලට කඩමින් මම දැක්ගනිමි කියලා. හිතේ දාන බලහන් හිටියොත් යෝගාවචරයට වැටෙනවා. හිතේ මානසිකාරයේ හිතේ යෙදවීම කියන නාක්ෂයිසික ධර්මයක් පවතිනවා. ඒ දේ දිවට ගියොත් දිවේ රස දැකීම කියන එක සිදු වෙනවා. ඒ මානසිකාරයේ ඇහැට යෙදුනොත් රූප දැකීම සිද්ධ වෙනවා. මේ මානසිකාරයේ කනට යෙදුනොත් හද දැකීම සිද්ධ වෙනවා. ශරීරයේ කාය ප්‍රසාදිතයේ දුනොත් ස්පර්ශය දැනෙනවා. හිතටම වශයෙන් යෙදුනොත් හිතවිලි දැනෙනවා. මෙන්න මේ විදිහට මේ තුල ක්‍රියාවක ආශයක් සිද්ධ වෙනොත් ඒ සඳහා ප්‍රධාන වෙන්නේ අවධානය කියන දේ. මානසිකාරය කියන දේ යෙද වෙන්නේ කොකටද කියන එක. මේ පිළිබඳව අසතිමත් පුද්ගලයා අසරණයි. එන අරමුණු වල තීව්‍ර භාවයේ මත අසරණව කිසිම හවුහරණක් දුර මේ මානසිකාරයේ යෙදෙන්න ගන්න. යෝගාවචරය ලැබෙන උපදේශ අනුව කල්පනා කරලා මේ ප්‍රථමයෙන්ම මෙන්න මේ මානසිකාරය නැත්නම් අවධානය සැලකිල්ල කියන දේ යෙදවීම අනුවයි අධ්‍යක්ෂණය ලැබෙන්නේ. ඒ අධ්‍යක්ීම විතරයි අපේ හිතේ සටහන් වෙන්නේ. ඒ නිසා අපි කවදාකවත් කැම ගන්න වෙලාවේදී කැම ගැනීමක් සිදු වෙන්නේ නැහැ. මොකද බැලීමක් සිදු වෙනවා, ඇහිීමක් සිදු වෙනවා, ස්පර්ශ කිරීමක් සිදු වෙනවා, සුවඳ බැලීමක් සිදු වෙනවා, කල්පනා කිරීමක් සිදු වෙනවා, රස බැලීමක් සිදු වෙනවා. නමුත් මේ පිළිබඳව කිසිම පාලනයක් ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් ස්වරූපයක් අසතිමත් පුද්ගලයාට ලැබෙන්නේ නැහැ. මේ නිසා මේ පුද්ගලයා ගන්න ආහාර අපත්‍ය වෙන්න ඉඩ තියෙනවා. හොඳට හපල විකල නොකණ්ඩ ඉඩ තියෙනවා. නොදිරව යන්න ඉඩ තියෙනවා. හරියට කියනවනම් මනස සතියට අසු නොවි ප්‍රිය අප්‍රිය භාවයන් නොතේරි අපේ හිතට යම් කිසි දෙයක් වැදුනද ඒක හිත දුර්වල කරන්න ඉඩ තියෙනවා. හිත සංකල කරන්න ඉඩ තියෙනවා. අකුසලයට අද දමන්න හිත තියෙනවා. ඉඩ තියෙනවා. මොකද ඒක සතියෙන් පෙරිලා නෙවෙයි හිතට ගිහිලා තියෙන්නේ. එන තාලෙට හිතට යන්න දෙනවා. මේ මානසිකාරය පිළිබඳ හැඟීමකුත් නැහැ. මානසිකාරයේ යෙදවීමකුත් නැහැ. මේ නිසා අසරණ භාවයකටපත් වෙනවා අසතිමත් පුද්ගලයා. සතිමත් පුද්ගලයා ඒ තුල මානසිකාරය කියන ධර්මයක් තියෙනවා. ඒක දකින්න නම් ඒ මානසිකාරයේ යෙදෙද්දීම අවුල් සහිත අරමුණු රාශියක් තියෙද්දීම සතිමත් විය යුතුයි කියන කාරණාව දැනගැනීම මේ ගැඹුරු කාරණා පිළිබඳ ඥානය පහළ කරගන්න. මෙන්න මේ විදිහට අවුල මැද තමනුත් අවුලටපත් වෙනවද නැත්නම් ඒ තුල ඥානය පහළ කරගන්නවද කියන මේ දෙක තීන්දුව කරන්නේ සතිය. ඒ නිසා යෝගාවචරයා තමන් එක වැඩ වැඩ රාශියක් කරන්නෙක් බවට පත් වෙන්න නරකයි. පුළුවන් තරම් එක වැඩක් නැවතිල්ලේ සතියෙන් කරන් ඉගෙන ගන්නවනේ ඒ යෝගාවචරයට වරින් වර වැටෙනවා තමන් මේ සතිය කැඩෙනවයි කියලා කියන්නේ සමාධිය කැඩෙනවයි කියලා කියන්නේ මෙන්න මේ මානසිකාර්යය පිළිබඳව හැඟීමක් නැතුව මානසිකාර්යයේ නිසිනින්දේ තමන් රුචි පරිදි කටයුතු කිරීමෙන් යෝගාවචරකමින් තමන් ඇද වැටිච්ච අවස්ථාව මේක කනගාටු වෙන අවස්ථාවක් නෙවෙයි යෝගාවචරයා තවත් උනන්දු වෙලා මේ தত্ত্বය පවා මට පාලනයක් ඇතුළට ගන්න පුළුවන් සතිය දිනුනන් කියලා සතිය දිනු කරගන්න උත්සාහ කරනවා නම් අන්න අර නාම ධර්ම කියන මානසිකාරය නිසාම තවත් නාම ධර්ම පාල වෙන හැටි දැක ගන්න පුළුවන්. මේ කියන්නේ යෝගාවචරයාගේ සතියේ සූර භාවයක්. මේ පිළිබඳව කළ යුතු විස්තර රාශියක් තියෙනවා. නමුත් මේ විලාව සලකලා අපි කෙටියේ මාත්‍රකාවකින් මතක් කරගෙන ඉදිරියට යන්න. මේ වාගේම නාම ධර්ම නිසා රූප ධර්ම වශයෙන් අපි ඉඳ ගන්නා හිත ගන්නා කෘත්‍යය විදර්ශන කරගන්න පුළුවන්. නාම ධර්ම නිසාම නාම ධර්ම පහළ වීම සම්බන්ධයෙන් මානසිකාරය යොදා ගත්තාම අපි දවසක කරන කටයුතු වලදී හිත කීයකට කැඩෙන්න ඉඩ තියනවාද? ඒ කැඩීම තීන්දුව කරන්නේ අපදාහණයයි මානසිකාරයයි සැලකිලි යොමු කිරීමයි ඒ පිළිබඳව හැඟීමක් නැති කෙනෙක් නම් තමන්ගේ පාලනයකින් තොරව තමන්ගේ හිත කය පාවිච්චි වෙන පුද්ගලයෙක් බවටපත් වෙනවා කොයි විලාවේ කොයි නරක හිතවිල්ලක් කොයි නරක වචනයක් කොයි නරක ක්‍රියාවක් කරන කෙනෙක් වෙන්නේ බවටපත් වෙන්නේ කියන්න බෑ මොකද ඔහුට මානසිකාර්ය පිළිබඳ හැඟීමක් නැහැ නමුත් මානසිකාර්යයේ දක්වාර්ථානේ යෙදෙන යෝගාවචරයට යෝගාවචර ජීවිතයේ තුලදී මතුවෙන කිසිම අවුලක් විපස්සනාවට අදාළ වෙන්නේ නැහැ. ඉහවහගෙන යන අවස්ථාවක් වෙන වෙන බවටපත් වෙන්නේ නැහැ. මොකද ඔහු සෑම වෙලාවකම සතිමත් වෙනවා මේ තුල ක්‍රියාත්මක වෙන ආකාරය හිත හිතට බලපානවද හිත රූප වලට බලපානවද රූපේ හිතට බලපානවද රූප රූප සඳහා බලපානවද මේ එකක් දැන් ක්‍රියාත්මක වෙනවා මගේ යුතුයක මේක අල්ලා ගැනීමයි කියන විදිහට අවස්ථාවට බය වෙන්නේ නැතුව පැකිලෙන්නේ නැතුව අඹරෙන්නේ නැතුව මිරිකෙන්නේ නැතුව පසුබාන්නේ නැතුව ඒකට මූණ දීමට අභ්‍යාසයක් කරගන්න. ඒ වාගේම තමයි තුන්වෙනි අවස්ථාව වශයෙන් ගන්න පුළුවන් රූප ධර්ම නාම ධර්ම වලට බලපෑමේ සම්බන්ධතාවයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවනේ යෝගාවචරින්ට මුලදීම භාවනා කරන වෙලාවේදී මූල කර්මස්ථානයක් හඳුල්ලා දෙනවා. ඉන්දීම හැකිලිම වෙන්න පුළුවන් ආස්වාද ප්‍රසවාසයේ වෙන්න පුළුවන්. මේ පින්දීම හැකිලිම හෝ ආස්වාද ප්‍රසවාසයේ කියන මේ දෙකම වායෝ ධාතු කියන රූප ධර්මයේ තමයි අවධානයට ලක් වෙන්නේ. ඒකේ වායෝ පොට්ටහබ ධාතුව ස්පර්ශ කරගන්න පුළුවන් වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. මේකට මෙනෙහි කරන හිත යොදවන්ට, මානසිකාරයේ යොදවන්ට කියන එකයි මූලිකම උපදේශය. රූප ධර්ම පහළ වෙනකොට ඒ රූප ධර්මයට හිත කියන නාම ධර්ම යොදවන්න. මේ විදිහට යොදවගෙන යනකොට ආස්වාද ප්‍රසවාසයේ හෝ පිම්බීම හැකිලිම ගොරෝසු වෙලාවේදී වායෝ පොට්ටබ ධාතුව ගොරෝසු වෙලාවේදී ඒ විශේෂයේ හිත පිටින පහසු. අත තිබ්බත් උතරේ බින්දීම හැකලින් වැටෙනවා. ආස්වාද ප්‍රසවාසයේ උනත් බොහොම දීර්ඝව ගොරෝසුව මුලදී සිද්ධ වෙනවා. ඒ නිසා සතිය පිටවන්ට මෙනෙහි කරන්ට මනසිකාරය යොදවන්ට ලේසි. මොකද රූප ධර්ම ගොරෝසුයි ඒ රූප ධර්ම මත නාම ධර්ම පිටීම ලේසි. නමුත් යෝගාචරය එකම පරියන්කයක් කරපු කෙනෙක් හෝ වේවා පරියන්කේ yaadෙනවා නම් ටික වේලාවක් යනකොට ආරේ වායෝ ධාතුවේ වැඩ පිළිවෙල අඩු වෙන්න පටන් අර ගන්නවා සියුම් වෙන්න පටන් අර ගන්නවා. හිඳීම හැකිලිම මෘදු වෙන්න පටන් අර ගන්නවා. ආස්වාදය සුඛම අවස්ථාවටපත් වෙන්න පටන් අර ගන්නවා. අන්න එතකොට යෝග ආසයට වැටෙනවා මේ රූප ධර්මයේ නැති නිසා මෙනෙහි කිරීමේ හිත අසරණ වෙනවා. මෙනෙහි කිරීමේ හිත පහළ වෙන්නේ නැහැ. මෙතෙක් වෙලා ඒක අහුවෙන ගොරෝසු ස්වරූපයක් තිබුණ නිසා ඒ මත දැන් පින්වීම අවස්ථාවේ පින්වීමකින් මෙනෙහි කරන්න පුළුවන්. දැන් හොඳට පැහැදිලි හැකිලිම අවස්ථාව හැකිලිම අවස්ථාව මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම තමයි දිගට ගොරෝසු ආස්වාද කරන වෙලාවේදී අතුල් වෙනවා. ප්‍රසවාස කරන වෙලාවේදී පිට වෙනවා කියලා හිත පිහිටවන්න පුළුවන්. නමුත් ඒවා සියුම් වෙන්න පටන් අර ගන්නකොට අන්න අර හිත කියන නාම ධර්මයේ පහළ නොවී යන්න පටන් ගන්නවා. මොකද නාම ධර්මයේ රූප ධර්මයේ ඒකට හේතු ධර්මයේ රූප ධර්මයේ සියුම් වීම නිසා. ඒ නිසා යෝගාවචරයට වැටෙනවා රූප ධර්ම නිසා නාම ධර්ම පාලවීමේ කටයුත්තක් තමයි අපි විපස්සනාවේදී කායනුපස්සනාවට අරමුණු කරන්නේ. මේක කරගෙන යනකොට යෝගාවචරයට මේ රූප ධර්ම ස්වභාවයෙන්ම සියුම් වීම නිසා දැන්පත් වීම නිසා නාම ධර්ම පහළ නොවන අවස්ථාවේදී මගේ භාවනාව කැඩුණය එහෙම නැත්නම් අදස්සය එහෙම නැත්නම් මේ ක්‍රමේ වැරදි ආදී විදිහට සැක කල්පනා පහළ කරන වෙනුවට යෝගාවචරය තේරුම් අරගන්නවා නම් දැන් රූප ධර්ම නැතුව නෙවෙයි. ඒ රූප ධර්ම සිව් මට්ටමේදී පුහුණුවම අධිකම නිසා හිත පහළ නොවි යනවා. එහෙම නැත්නම් අරමුණ නැහැ කියන උත්සාහ කරනවා. මේ නිසා යෝගාවචරයට උපදෙස් දෙනවා නම් උපදෙස් දෙන්නේ තියෙනවා කියන හැඟීමෙන් ඉතාමත් සංසුද්ධ බලන්ත එතකොට රූප ධර්ම සිව් මට්ටමේ තියෙනවා දකින්නකොට නාම ධර්ම සිව්ම පහළ වෙනවා. මේක පෙන්වන්න පුළුවන් රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වෙනවා. එහෙම නොවුනත් භාවනා පැත්තෙන් මේ දර්ශනයෙන් හලකනකොට ඇත්තටම රූප යෝගාවචර කොයි පැත්තෙන් සොයා බැලුවත් පේන්නේ නැති මට්ටමකට පහළ වුණොත් ආනාපානය කරන කෙනාට නම් මතක් කරලා දෙනවා ගොරෝසු ආනාපානයේ පවතින වෙලාවේදී යම් තැනක හැපුණද එතන හිත තියාගන්න. හිත නැති උනායි කියලා බාර ගන්න එපා. පහළ වෙන්නේ නැහැ කියලා අරමුණක් නැහැ කියලා බාර ගන්නකොට ඒ නිමිත්තේ හිත තියාගෙන දිගටම ආනාපානේ වැටෙනවා මම මේක අල්ලා ගනිමි කියන ක්‍රමයක භාවනා කරගෙන යන්න කියලා උපදෙස්. ඒ වගේම ආනාපානය නිමිව හැකිලිම කරන ඇත්තන්ටම නිමිව හැකිලිම නොදෙනී යන තරමට ගියා දැන් මෙනෙහි කරන හිත පහළ වෙන්නේ නැහැ. ඒ නිසා හිත ආයාලයන්ට ගන්නවා කියන චෝදනාව පහළ වෙනවනම් උපදේශයක් වශයෙන් කියනවා උදරයක උඩින් හකුවේ පහළ කොටසට හිත යොදන්න. හිත යොදලා දිගටම මෙතන ආස්වාද ප්‍රසවාසයේ තියෙනවයි කියලා හිතට ඉඳතරක් හොයලා දීලා එතන තැම්පත් කරලා දිගටම වෙන්ගායන කොට කාම සිවුම් වශයෙන් ආනාත්මය ආස පින්දි මහැකිලිම සිදු වෙනවා දැක ගන්න පුළුවන් කියලා උපදෙස්. ඒකෙන් කරගන්නේ අපිට මේ අවස්ථාවේ ගන්න තියෙන ආදර්ශය තමයි රූප ධර්ම සියුම් වේගන යනකොට යනකොට නාම ධර්ම වල සියුම් වීමක් සිද්ධ වෙනවා මොකද එතන ක්‍රියාත්මක වෙන්නේ රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වෙනවා පින්වීම නිසා පින්වීම මෙනෙහි කිරීමේ හිත පහළ වෙනවා ආස්වාසේ නිසා ආස්වාසේට මනසිකාරේ පහළ වෙනවා ආස්වාසේ නැති උනායි කියලා යම් වෙලාවකට මම තීරුම් කරගත්තොත් තීන්දුව කෙරුවොත් මෙනෙහි කිරීමේ හිත නැති වෙනවා මේකෙන් තේරුම් අරගන්න පුළුවන් තමන්ගේ භාවනාවේ දැන් සිව් මට්ටමකටපත් වෙනකොට යෝගාචර කලකොල වෙන්නේ නැහැ. භාවනාවේ නුහුරු නුපුරුදු කෙනෙක් විදිහට කටයුතු කරන්න යන මෙතන තියෙනවා. මේ රූප ධර්ම වල සිවුම් භාවයක් මෙතන තියෙනවා. නමුත් හිතත් සැක පහල කරන වෙනුවට එහෙම මේ හොයමින් වෙහෙස වෙන වෙනුවට මෙතන තියෙනවා හිත එහෙම මේ දුවන්න දෙන්නතෝ හරියට එක තැනක තැම්පත් කරගෙන ඇති මෙතන තියෙනවා දැකගනිමි කියලා බලන්ට යනකොට භාවනාවේ මෙතෙක් නොගිය ගැඹුරු මට්ටමකට ය아가න්න පුළුවන්. යෝගාචර තේරුම් අරගන්නවා රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වීම කියන්නේ මේකයි කියලා තේරෙනවා. ඒ වගේම තමයි හතරවෙනි අවස්ථාව රූප ධර්ම නිසාම රූප ධර්මත් පහළ වෙනවා. බාහිරේ උණුසුම් කාලගුණයේ තියෙනකොට ශරීරයේ මුර්ධු භාවයක් ඇතිවෙනවා. සාදී දාන ස්වරූපයකට පත් වෙනවා. පරිසරයේ සීතල වෙනකොට කය හැකිලෙන ස්වරූපයකට පත් වෙනවා. සීතල භාවයට හම කුපුරන තත්ත්වයට උණුසුම් ගන්න අවශ්‍ය කරන තත්ත්වයට පත් වෙනවා. මේ විදිහට බාහිර තේජෝ ධාතුවේ ඉහළ පහළ යෑම අනුව අභ්‍යන්තර තේජෝ ධාතුව වෙනස් වෙනවා. මේ වෙනස් වෙන වාරයක් පාසා මේ ධර්මතාවයේ පිළිබඳ සැලකිල්ලෙන් ගත කලේ නැතිනම් යෝගාවචරය උණුසුම වැඩි වෙනකොට ඒ විසී ක්‍රියාප්‍රිය භාවයේ හිත පෙළගනවා. හිත පෙරලෙන ගන්නවා. එහෙම පෙරලුනොත් ඒක විපස්සනාවක් නෙවෙයි, ඒක පරාජයක්, ඒක පැකිලීමක්, ඒක කුසීත භාවයකට හේතු වෙනවා. මට මේක අසප්පායයි මේක භාවනා ක්‍රමේ වැරදි මට මම අදක්ෂයි කියලා හිත පිටකරනවා නමුත් ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු විෂම බාහිර තේජෝ ධාතුවේ අධික බව මට දැන් ස්පනා පිට වැටෙනවා. ඒ වැටීම නිසා අභ්‍යන්තර වශයෙන් ශරීරයේ විකෘති භාවයටපත් වෙනවා. මේ නිසා දැන් අප්‍රිය භාවයක් හිතේපත් වෙලා තියෙනවා. දැන් යෝගාවචරය මේ ක්‍රමයේ තියෙන නිසා බුදු උපදේශය නිසා තමන්ගේ පෙරකල භාවනා දක්ෂතාවය නිසා මේ සම්බන්ධතාවය දැකගැනීමෙන්ම භාවනාව ඉහා මට්ටමට තල්ලු කරගන්නවා. ජීවන මට්ටමට යනවා. කොහොමද? බාහිර තේජෝ ධාතුව දැක ගන්න උණුසුම් වශයෙන්. අභ්‍යන්තර තේජෝ ධාතුව ධාර්ය දානේ ඇඳරෙන් ස්වરૂපේ ශරීරේ පහළ වෙන දැක ගන්න. ඒ මතු මැත්තේ ඒ විශේෂයි තමන්ගේ අප්‍රිය භාවය. ඒක නොවේවා කියන හැඟීම පහළ වෙන හැටි දැක ගන්න. එතකොට යෝගාවචර තේරෙනවා මේ බාහිර රූප ධර්ම නිසා අභ්‍යන්තර රූප ධර්ම පහල කරනවා විතරක් නෙවෙයි ඒයින් ඉමත් කරනවා. මේක මට වේවා කියන හැඟීමේ යෝගාවචරය එතන අල්ලාහ් බදා ගැනීමකට යොමු කරනවා. මේක මට නොවේවා කියන හැඟීමේ සැලෙන ද්වේෂධාගත තත්වයකට පත් කරනවා. මේ විදිහට යෝගාවචරය ධර්මවත්තාන ඥාන දියුණු කරමින් ප්‍රත්‍යය මේ මේ දේවල් වලට මෙන්න මේ දේවල් ප්‍රත්‍ය වෙනවා කියන ප්‍රත්‍යත් සහිතව ප්‍රිය අප්‍රිය භාවය දැන ගැනීමට කියනවා සප්පච්චේ පරිග්‍රහ ඥානය නැත්නම් පච්චේ පරිග්‍රහ ඥානය. මේකට වෙන වචනකින් කියනවා නම් අපි ඉදිරිපත් කරගත්ත ප්‍රත්‍යය පිළිබඳව ඥානය ප්‍රත්‍ය නොදැනීම පිළිබඳව අඳුර. මේ දෙක අතර තමයි යෝගාවචරගේ භාවනාව දෙන්නේ. මේ අනුව කල්පනා කරගන්න පුළුවන් මේ ලෝකේ පවතිනා වූ බාහිර නාම ධර්ම වේවා බාහිර අභ්‍යන්තර වශයෙන් අපි තේරුම් අරගන්නේ හිත වෙන නාම ධර්මයේ හෝ වේවා නැත්නම් මුළු ලෝකයක් භව සම්පත්තියක් භවයක් සංසාරයක් වශයෙන් ඉදිරිපත් වෙන මේ රූප ධර්ම වේවා මේ එකකවත් කෙලෙස් මේ එකකවත් අපිට වද දෙන්න පුළුවන් ස්වરૂපයක් නැහැ අපි මේ කෙලෙස් ඇති වෙන ආකාරය පිළිබඳ අවදීන් ගත කරනවා අපි මේ මුල් හරිය යාන්තමට ප්‍රිය අප්‍රිය භාවයේ මතුවීම පිළිබඳ හැඟීමකින් තොරව නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවදී කඩා ගැනීම අවස්ථාව නොදක ලොකු වෙන්න ඉඩ හැරියොත් ඒ දේම අපිව පෙළනව අපිව රාගයෙන් බඳිනව ද්වේෂයෙන් පෙළනව මෝහය ඇත්ත ඇත් හැටි දැක ගන්න බැරි ස්වරූපේ නිසා අපි විවිධ මත දරන්නම් බවට පත් වෙනවා වෙන විදිහකට කියනවා නම් මේ විදිහට ධම්මවාත්ථාණයකින් සූර වෙලා ප්‍රත්‍යය අල්ලා ගැනීමට මේ ප්‍රිය භාවයේ මට ඇති වුනේ මොන ප්‍රභවයකින්ද මොන හේතුවකින්ද මේ අප්‍රිය භාවයේ මට ඇති වුනේ මොන හේතුවකින්ද දැන් මේ ප්‍රිය භාවයේ අප්‍රිය භාවයේ පවතින ඊටානත්ම ලාමක අවස්ථාවයි මේක නොසලකා හැරිය යුත්තක් නෙවෙයි ඊටානත්ම සැලකිලි වෙලා හේතු ප්‍රත්‍යත් සහිතව මේ ප්‍රිය අප්‍රිය භාවයේ අල්ලා ගන්න පුළුවන් නම් ඒකට පච්චේවස්ථාන ඥානය කියලා කියන මේකයි ගතෙදුත්. මේකයි සම්‍යක් දෘෂ්ටිය යොදු කරන දේ කියලා යෝගාවචරය ඉදිරියට යනවනේ මේ යෝගාවචරය මෙතුවාකල් මේ ජීවිතය හෝ වේවා මෙතුවාකල් සංසාරය හෝ වේවා ශ්‍රද්ධාවෙන් පිළිගන්න ස්වරූපයක් තිබුණා නම් අන්ධ භක්තියෙන් පිළිගන්න ස්වරූපයක් තිබුණා නම් ඒ මෝඩකම ඒ අත්වැරද මින් ඉදිරියට යන්නේ නැතුව හැල්ලෙනවා අපි ළඟ තියෙනවා විශාල ඇදහිම් සංඛ්‍යාවක් අපි ඒ කවදාකවත් හොල්ලන්න කැමති නැහැ. අම්මලා තාත්තලා කිව්වත් අපි ඒක හොල්ලන්නේ නැහැ. ගුරු දෙමාපියෝ කිව්වත් හෙල්ලෙන්නේ නැහැ. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ලෝකේ පහළ වුණත් කවදාකවත් හෙල්ලෙන්නේ නැහැ. අපිව පුදුමාකාර විදිහට රකින්න. නමුත් මෙන්න මේ විදිහට යෝගාවචරයේ යම් වෙලාවක අස්පනා පිට ඇතිදී ධර්ම ස්වરૂප වශයෙන් දැකගෙන මේ දේවල් එකිනෙකට ප්‍රත්‍ය වෙන ආකාරයක් දකින්න තරමට ඉතාම ඉවසිල්ලෙන් සූර විදියට භාවනා ඉදිරිපත් කරගෙන යනවනම් තමයි තේරෙනවා මේ විදියෙන් ශ්‍රද්ධාවෙන් බහල අරගෙන කරපින්නාගෙන යායුතු දෙයක් මේ ලෝකයේ නැහැ. තියෙන තාක් කර්ම දෙයක් අස්පනාතික පැහැදිලිව දැක ගන්න පුළුවන්. මේ නිසා යෝගාවචරයක් අහකවත් නොකිය රහසේ සමාජ යෝගාවචරයක් නොදැන මේ ලෝකෙන් භාගයක් වෙහිලා තිබුණා නම් ශ්‍රද්ධාවෙන් කල්පනා නොකර දැන් ඒ ඇහැ හැරෙන්න ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ශ්‍රද්ධාව විතරක් නෙමෙයි ලෝකයේ බුද්ධිගලෙ මන්ද අන්ද කරන්නේ. රුචිය කියලා එකක් තියෙනවා. මම කැමති දේ කියලා දෙයක් තියෙනවා. ඒ කැමති දේ නිසා යෝගාචර කවදාකවත් ඒක තර්ජනය කරන්නේ නැහැ, ඒක විග්‍රහ කරන්නේ නැහැ, ඒක ගැන සලකා බලන්නේ නැහැ. තමයි රුචි නිසා. මේ රුචි දේවල් බොහෝ විට අනර්ථකයි. ජීවිතය කාර්යයක්, ජීවිතය රෝගියක් බොහෝමත්ම ruci තනි රසක. ඒක තමයි ඔහුට වස. අද ලෝකේ තියෙන ප්‍රශ්න දිහා බලපුවාම බොහෝ දෙනා ආහාර වළඳන්නේ ruciට. නමුත් ඒ ruci ආහාර බොහෝමයක් ශරීරයේ සෞඛ්‍ය සම්පන්න පැවැත්මට විශාල වශයෙන් බාධා කරනවා. මේ නිසා උගත්තු අද කියන්නේ දිවෙන් බෙල්ල කපනවා කියන්නේ. දිවේ රුචිය තමයි ආහාර ගන්න. මේ නිසා අවසානයේ දේරන්න බැරි රෝග හැදිලා නමුත් තවම ඒ අසප්පාය ආහාරම ගැනීමෙන් මේ පුදුර අපි ඇක්ටිවිටිට නැහැ. මේ තරම්ම මේ රුචිය අපට අනර්ථ කරනවා. නමුත් අපි කවදාකවත් රුචිය ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. අපි මේ දේ රුචි මට දේ ඕනේ දිගට කරගෙන යනවා. මේ දේ ගුරුවරු කිව්වට ඇරෙන්නේ නැහැ. පොත්වල තිබුණට ඇරෙන්නේ නැහැ. ගුරු දෙමාපියෝ න්යායාදයෝ මිත්‍රයෝ කිව්වට ඇරෙන්නේ නැහැ. මේ තරම්ම රුචිය රුචිය අපට. නමුත් මේ ධර්මවත්හානයයි පච්චේවත්හානයයි සිදු කරන අභ්‍යන්තරයෙන්ම තමන් මෙතෙක් කල අන්ධ වශයෙන් රුචි කර දේවල් අස්පනාකට පිළිද ගන්න. මේ වාගේම අනුසවේ අනුසවේ කියලා කියන ගුරු પરම්පරාවෙන් අපිට ආපු දේ කවදාකවත් අර්ථ කරන්නේ. ඒක දේව රහස් කියලා තියාගෙන කවදාවත් ප්‍රශ්න කරන්නේ නැති රාශියක් මිතියක් අපි ළඟ තියෙනවා අහලා කවදාකවත් මේ දේ විග්‍රහ කරලා බලන්න කැමති නැහැ. මේ දේ පිළිබඳව කවුරු කතා කරනවද කැමති නැහැ. හංගල තියානින්නේ අනුසරයක් කියලා එකක් අපි ළඟ තියෙනවා. ගුරුවරෙන්ගෙන් අහපු දේවල් නැත්නම් බොහෝ මත බමුණු මත කාශයක්. මෙව්වත් හෙලිලා යන්නේ මෙන්න මේ පච්චේවවත් අහන වශයෙන් තේරෙන්න ගන්නවා. මෙන්න මේකයි ධර්මය මේ ධර්මය එකිනෙකට ප්‍රති වෙන්නේ මේකයි. දැන් යෝගාවචරය භාවනා පරියන්කේදී මේක අත්දකින්නකොට ආය අර වගේ ඇදහිය යුතු දේවල් කරපින්නාගෙන යා යුතු අනෙමිති නැතුව ඕනෑම කාරණාවක් ප්‍රත්‍ය වශයෙන්ම ප්‍රත්‍ය සහිතව තේරුම් ගැනීමේ මුල් මුල් පොඩි පොඩි අත්දකින් යෝගාවචරයට ඇවිල්ලා ඒව අගය කරන්න පටන් අර ගන්නකොට මෙතෙක් කල Taman තුර බැඳගෙන තිබුණේ අනෙමිති අනවශ්‍ය දේවල් එහෙම කරපින්නාගෙන යන්න දෙයක් මේක ඇත්තේ නෑ හැම දෙයක්ම ඒ ඒ ක්ෂණේ අද්දකිය හැකි අද්දකීමෙන් විමුක්තියක් ලබා දෙන සැහැල්ලුවක් ලබා දෙන ධර්මතාවයක් දැන් අපිට තියෙනවා කියන ඉතින් මේ සත්‍යවවත්ථානයට අවශ්‍ය කරන සතියෙම එකම කල්යාණ මිත්‍යා බවට පත් වෙනවා මේ වාගේම තමයි ආකාර පරිවිතක්කේ සමාන තර්කයේ ඉදක්සයි ඒ නිසා ඔහු කවුරු කොහොම ආවත් Taman තර්ක කළ විසඳන්න පුළුවන් නිසා ඒ තර්කයේම ජය අරගෙන ජීවත් වෙන්න හදනවා කාරණාව දන්නේ නැහැ. කාරණා පිළිබඳ අත්දැකලා බලන්නෙත් නැහැ. අත්දැකීම් මුත් නමුත් තර්කයෙන්ම මේක තර්කයට ගැලපෙනවා. ඒ නිසා ඒව බාර ගන්න. මොකද මේ ධම්මවත්හන පච්චේවත්හන සිදු වෙනකොට සිදු වෙනකොට ඔබට තේරෙනවා මේ තර්කයට ගැලපුණත් ඒක කවදාකවත් විමුක්තියට යොමු කරවන්නේ නැහැ. ඒක කවදාකවත් සෑහලුවක් ගෙනත් දෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මිනිස් අතර කලකෝලාහල ඇති වෙනවා වාද විවාද ඇති කරනවා. Taman දිනන්න පුළුවන් ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් කවදාකවත් ප්‍රශ්නයේ කෙලවරක් නෑ. නමුත් මේ පච්චේවතාන සිදු වෙනකොට යෝගාවචර ප්‍රත්‍ය සහිතවෙම ප්‍රිය අප්‍රිය භාව ඇතිවීම තේරුම් අරගන්නකොට මේ තර්ක විතර්ක අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන්නේ වර්තමානයේ පහළ වෙන්නා වූ අරමුණට හිත ඍචුව යෙදවීම ඒ අනුව පහළ වෙන්නා වූ ප්‍රිය අප්‍රිය භාවයේ දැන ගැනීමත් කියන කරුණු තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් කියනවා නම් පස්වෙනි කාරණාවක් වශයෙන් දික්ටි දික්ටි දිඥානක් ගන්න. සමහර දෘෂ්ටි වශයෙන් අරගන්නව යම් යම් කරුණු. මේ දෘෂ්ටි හොල්ලන්ට බින්දින්ට කඩන්න කවදාකවත් අමාරුයි. ප්‍රධාන දෘෂ්ටිය කොහොමද එනා ගන්න පරිදි සක්කාය දිට්ඨිය. ඒ මත තමයි අනිකුත් දිට්ඨි පහළ වෙන්නේ. ඒ දිට්ඨිය වලට ගැයෙන ඒවා අපි කවදෙලේ කරන්නේ. කල්පනා කරන්න විවුර්ත. ඒව කල්පනා කළොත් අපිට සාප වෙනවා. අපිට ඒකට වන්දි විවන්ත වෙනවා කියලා පැත්තකට දාන බයෙන් සලකනවා ගෞරවයෙන් සලකනවා. නමුත් මේ ධමවත්හානිය සිදු වෙනවනම් විශේෂයෙන්ම ප්‍රත්‍යවස්ථානිය සිදු වෙනවනම් රුචි අරුචිකම් පහළ වෙනකොට අවදාකවත් ඒව හේතුවක් නැතුව පහළ වෙන්නේ නැහැ. නමුත් අපි මුල් අවස්ථාවේදී නොසලක හැරීම නිසා මේ පොතෙන් කපන්න පුළුවන් වෙලාදී නොකඩන නිසා අපිට හේතුව අමතක වෙලා අවසානයේ විශාල ඵලයක් වශයෙන් මත වෙනකොට අපි දික්කිට වැටෙනවා. මේ විදිහට ශ්‍රද්ධා රුචි අනුසව ඉතිනිචානකන්දි ආකාර පරිවිතක් කියන මේ කරුණු පහ අපි බදාගෙන හිටියට කවදාක හැමදාම ඒව අපිට ලාභම දෙනවා නෙවෙයි. නමුත් අපි පුරුතර සම්ප්‍රදායන වශයෙන් මෙන්න මෙවුවා වදනවත් සහිතවම දෙතරලා වැටෙන්න පටන් අර ගන්නවා කච්චේවත් තමයි ඥානෙ පවතින වෙනවා. මේ නිසා යෝගාවචරය එවැනි කච්චිත භාවනා කරනකොට ඒ යෝගාවචරයන් අතින් කියන වචන ඉතාමත්ම ධාර්මිකයි සජීවී ධර්ම සහිතයි. සෑම දෙයක්ම පත්‍ය සහිතව සලකා බලන්න තීන්දුව කරන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරයට එන දුෂ්කර ඒ යෝගාවචරයාගේ දක්ෂකම් පෙන්නන දක්ෂකම් උරගා බලන අවස්ථාව පාටපත් වෙනවා. අඳුන් කොටයක් සුවඳ බව දැනෙන්න නම් ඒක කොටන්න. ඒක පහුරු ගන්න ඕනේ. ඒක විදින්න ඕනේ. අන්න ඒ වගේ තමයි භාවනා කරන යෝගාවචරයාගේ කියන මේ ගුණ ජීවිතයේ කියන මේ සුවඳ අඳුන් කඳේ ඇත්තම හඳුන්ද කියලා තේරෙන්න නම් ඒකට වදින්න ඕනේ පහර. ඒක කරදර දුක් කරකටු ඉදිරිපත් වෙන්න ඕනේ. එතකොට ಗುಣ සුවඳ විහිදෙනවා. ඕක කවදාකවත් අද්ධාව නිසා හෝ රුචිය නිසා හෝ තර්ක විතක්ක නිසා හෝ දික්ති නිසා හෝ වහා තීන්දුවට පෙළඹෙන්නේ නැහැ. අනවා වෙලා සලකා බලනවා මේ ඇති ධර්ම ස්වરૂප. මේ නිසා මේ පුද්ගලයා මූර්ධ පුද්ගලයෙක් බවට පත් වෙනවා. පිටිසකට සමාජයකට සාකච්ඡා කරලා තීන්දුවකට එන්න වෙන්න පුළුවන් බවටපත් වෙනවා. වහා කිපෙන ස්වරූපයෙන් විසිරු වෙලා යනවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මෘදු භාවයටපත් වෙනවා. මේක තමන් තුළින් අත්දැක ගන්න ඕනේ. මේ අත්දැක ගන්නකොට තේරුම් අර ගන්න ඕනේ මේ කරුණු මේ වගේ ජීවිතේ කාමත්ම ගැඹුරින් වෙනසක් ඇති කරන පෞරුෂත්වයේ වෙනසක් ඇති කරන මේ වගේ වැඩපිළිවෙලවල කවදාකවත් කැමැත්ත පරිදි ආසාව දෙන පරිදි එන්නේ නැහැ. ස්වභාව ධර්මයෙන් මතුවෙන දුෂ්කර කම්කටොළු වලදී අපි ධර්මීය පාවිච්චි කරනවාද කියන එක තේරුම් ගන්න ඕනේ. මේ ධර්ම පාවිච්චි කරන්ට නම් බණ අහන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕනේ. ආශ්‍රය කරමින් කරමින් මුලදී Tamante ඉස ඉස්වා ගන්න බැරි තරමට දුක් කරදර ආව එකින් එකට එකින් එකට ධර්මානුකූලව පහර දෙමින් ඒවා පලා ගන්න දන්නවනම් ක්‍රමයෙන් තමනුත් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. මේ නිසා යෝගාවචරයාගේ මේ පච්චේවාප්‍රාණ ඥාන පහළ වෙනකොට සම්පජඤ්ඤේ වැඩට යෙදෙන්න පටන් ගන්නවා. සම්පජඤ්ඤේ පොත්පත්වල විස්තර හැටියට බලනවා නම් හතර ආකාරයකට විස්තර කරනවා. සාත්‍යක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අසම්මෝහ සම්පජඤ්ඤේ. මේ හතරේ ප්‍රධාන වශයෙන්ම සඳහන් වෙන්නේ සප්පාය සම්පජඤ්ඤයත් සාතක සම්පජඤ්ඤය සපාය සම්පජඤ්ඤය කියන මුල් දෙක එදිනදා කටයුතු වලට මිනිසුන් අතර ජීවත් වෙන්න බොහෝමත්ම පුරදේ. එහෙම නැත්නම් ජීවිතේ පවත්වාගෙන යන්න යෝගාවචරකමම කෙරෙමින් දවසින් දවස විවේකයේ වැඩි කරගනිමින් භාවනාට කාලය වැඩි කරගනිමින් කටයුතු කරන්න අවශ්‍ය කරයි. ඉන්හිහාට ඇතා වූ ගෝචර සම්පජඤ්ඤය සහ අසංකෝ සම්පජඤ්ඤය ඒ ලබාගත් ආ වූ විවේකය ඉතාමත්ම ගැඹුරු ධර්ම ස්පර්ශ කරන මට්ටමට වඩා ඍජුව භාවනා කර්මාන්තයේ ගෙනියන්න උදව් කරනවා. මේ නිසා භාවනා කරන්න හෝ වේවා නොකරන්න හෝ වේවා මේ සම්පජඤ්ඤ ගැන අහලා තියෙනවා. භාවනාවෙන් Tamanට අදාළ නිසා භාවනාමය ඥානයට හෝ වේවා එහෙම නැත්නම් සුතමේ ඥානයක් වශයෙන් හෝ වේවා මේ සම්පජඤ්ඤ හතරෙන් වැඩ ගන්නවා. නියෝ වේවා පැවිද්ද වේවා භාවනා කරන්න වේවා නොකරන්න වේවා මේ සම්පජඤ්ඤ හතර අවශ්‍යයි. ඒ නිසා අපි කෙටියෙන් මතක් කරගන්නවා නැතක් කරගන්න වටිනවා මොනවද මේ සාර්ථක භාවය කියලා කියන්නේ සප්පාය භාවය කියලා කියන්නේ ගෝචර භාවය හවෙනවයි කියලා කියන්නේ අසම්මෝහ භාවය කියලා කියන්නේ මොකක්ද උදාහරණයක් විදිහට යෝගාචරයාගේ යෝගාචර ජීවිතේ පවත්වාගෙන යනකොට කවදාහක්වත් ඒක නිසිනින්දේ කලහොල්මනක් නැතුව සිදු වෙන්නේ නැහැ. විවිධාකාර බාධක තිබෙනවා. විවිධ කරදර අභ්‍යන්තර වශයෙන් ලෙඩ රෝග වලටපත් වීම, බාහිර වශයෙන් බාහිර සමාජයත් එක්ක තියෙන සම්බන්ධකම්, තීනාසනයේ සම්බන්ධකම්, ජීවර සම්බන්ධකම්, ගිලන් පින්නපාත ගිලන්පත සම්බන්ධකම් අවශ්‍ය වෙන විට ඒවවවදාවත් හරියට යන්නේ නැති නිසා ප්‍රශ්න මතුවෙනවා. අභ්‍යන්තර වශයෙන් කාය ලෙඩ වෙනවා. එහෙම නැත්නම් හිත ලෙඩ වෙනවා. මේ විදිහට විවිධාකාර කරුණු අපේ මේ ගමනේ එක විදිහකට බඳවන විචිත්‍ර කරන්න උත්සාහ කරනවා. අන්නේ විදිහට එක හැල්මේ යන්න හිතාගෙනයි කෙනෙක් ඇත්තටම අභිනිෂ්ක්‍මණය කරන්නේ. මේ අභිනිෂ්ක්‍මණය කරලා මේ අරණ්‍යගත භාවනා කටයුත්ත කියන්නේ මේකමත් දැන් ඔක්කොම සමනලයට අතුනමන වගේ ඔක්කොම හරියයි කියලා. නමුත් යෝගාවචිතේ ඥාණය කල්පනා කරගන්න ඕනේ අපිට දුක් දෙන්නේ බාහිර ලෝකෙ නෙවෙයි කෙලස්. 100% මේ මේ අක්‍රමිකතා 100%ක්ම දුෂ්කරතා 100%ක්ම පිළින් පහළ වෙන්නේ කෙලෙස්. ඒ නිසා කෙලෙස් ප්‍රහීන කරන තාක්කල් මොහොත මැද ගිහිල්ලා හිටියක්. ආකාශේ නතර වෙලා හිටියක්. මහා ගල් ගුහාවකට ගිහිල්ලා ගල් ගුහාරින් ගලා හිටියක් දුක පැමිණි. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය දුක එන්ට එන්ට ඒ පිළිබඳව උනන්දු ඇති කරන ක්‍රමයක්. සජීවී භාවයක් ඇති කරන ක්‍රමයක්. තමන්ගේ උපකරණ ක්‍රියාවට සටනට යොමු කරන ක්‍රමයක්. මේ නිසා යෝගාවචර ජීවිතයේදී දුක් කරදර කංකටළු හිතියක් නැහැ. මෙන්න මේ සාර්ථක භාවය අපි ක්‍රියාත්මක කරන්නේ අන්නේම දුක්ඛම් කටළු පවතින අවස්ථාව. උදාහරණයක් විදිහට කියනවනම් පරියන්කේ වාදීලා භාවනා කරගෙන යනවා. මේ භාවනා කරගෙන යනකොට මුලදී සාමාන්‍ය හැම කෙනෙකුම මාත් එක ඉඳගෙන විනාඩි 45ක් 50ක් විතර යනකම් ලොකු ශක්තියක් හිතේ තියෙනවා. ඒ මොකද කායික වශයෙන් ශක්තිය තියෙනවා. මේ කායික වීර්යය චෛතසික වීර්යය ඇති කරලා දෙනවා. මේකෙදී මේ විනාඩි 30 40 ඇතුළත තුල මේ කියන විදිහට කම්මස්ස කතාත්මකයක් ඉක්මවල ධර්මවත්තාන මට්ටමක් ඉක්මවල අච්චේවත්තාන අවස්ථාවට යනකන් හිත ගැඹුරට යනවන ධර්මීය විසින්ම හිත නැගිටවනවා. ශ්‍රද්ධාව, විදිය, සති සමාධි ප්‍රඥා ධර්ම ඒ ඒ වශයෙන් උනන්දු කරවලා භාවනාව ඉදිරියට ගෙනියනවා. නමුත් ආධුනික යෝගාවචරයට මේ ඉන්දිය ධර්මතාවම දියුණු නැති නිසා භාවනාවේ ආයතේ ගල් පාරක වරකරත්තයක් කරනවා. මේ පැත්ත මේ පැත්ත වදිනවා, ශබ්ද එනවා, අමුතර කැපීම්, පත්‍රීම් සිද්ධ වෙනවා. ඒ නිසා කල හැපි වැඩි. මේ නිසා අර කායික ශක්තිය දුර්වල වෙනකොට චෛතසික ශක්තිය දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒ පටන් අරගන්නකොට බාහිරින් පැමිණෙන සුළු කරදරයක් හෝ වේවා යෝගාවචරයා මේ පරියන්කෙන් ඇද දමන්න තරම් සමත් වෙනවා. බාහිරින් කරදරයක් එනවා ධනෙහිසේ වේදනාවක් එනවා මතුරු එක් කනවා එහෙම නැත්නම් ඕවප් එක් කනවා නැත්නම් සබ්දයක් ඇහෙනවා මේක මුලදි මුලදි නම් යටපත් කරගෙන ජීවත් වෙනවා භාවනා කරනවා නමුත් පහු වෙනකොට තේරෙනවා මේක කවදාවත් හරියන්නේ නැහැ ඒක අපරාධ විනාශයක් ඒ නිසා නැගිටින්න හිතෙනවා අන්න එහෙම වේගන එනකොට ඒක තැනකදී යෝගාවචරය සතිමත් වෙනවනම් යෝගාවචරයට වැටෙනවා දැන් මේ දෙක එතන නතර වෙලා භාවනා කරන් කියන්නේ හිතත් නැගිටලා මේ අනුව භාවනාවෙන් ඉවත් වෙන හිතත් කියන මේ දෙක එකිනෙකට සමසමව නැගිටින වෙලාවක් මෙන්න මෙතනදී තමයි යෝග පුත්‍රජානන වාසේ සඳහන් කරන්නේ සතිමත් පුද්ගලයාට ඒ අවස්ථාවේදී මේ සාර්ථක සම්පජාන්‍ය ක්‍රියාවක් නගන්න පුළුවන්. මම මේ නැගිටලා යන්නේ කුමන අර්ථයක් සඳහාද නැගිටලා ගිහින් මට අර්ථයක් සිද්ධ වෙනවද කියලා සලකා බැලීමයි මෙතනදී කරන්නේ. එහෙම නොසලකා හිතට නැගිටින්න අදහස එනකොටම නැගිටින කෙනෙක් වෙනවනම් ඒ පුද්ගලයාගේ භාවනාවේ දිරණ විදිය භාවනාවක් වෙනවා. සත්පුරුෂ භාවනාවක් වෙන්නේ නැහැ. සුළු කාරණාවක් ආපු පමණින්ම නැගිටිනවා. මේ නිසා මේ පුද්ගලයා නිතරම ඉරියව් වෙනස් කරන්නේ වෙනස නිතර කිපෙන කුපිත වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මොසාතක සම්පජාන්නේ ක්‍රියාත්මක කරන කෙනා ඒ වගේ වෙනසක් සක්‍රියාවකින් වෙනස් වෙන්න නැගිටින්න හදන ඉස්සර වෙලා සලකා බලන ගතියක් තියෙනවා. මම මේ නැගිටලා යන්නේ අහවල් පරෝජනයකට කියලා. මේ පරෝජනයක් ඇති නැති බව සලකා බැලීම නිසා සතියට ඉවසීමට පොඩක් ඉඩ ලැබෙනවා. හඟුම්බරව අද්ධාව නිසා හෝ රුචිය නිසා හෝ Taman අකමැති කැමති නිසා හෝ කියලා වහා තීන්දුවකට එන්න වෙන්නේ නැතුව තීන්දුව පස්සට දාලා ඇති දෙකද හිත එහෙට මේක අදින හිත පොඩ්ඩක් සැලකිලිමත් සලකා බලන්න අවස්ථාවක් ලැබෙනවා. මේ සලකා බලනකොට යෝගාවචරයට කල්පනා වෙනවනේ දුකසේ බුදු මහරහතන් වහන්සේලා අතර සම්‍යක් ප්‍රදන් වීර්ය පහල කරපු වෙලාවල් වල උන්වහන්සේලා මෝහන දීපු ඒ දුෂ්කරතාවන් වලින් 100ට එකක් වත් දැමී මතුවලා තියෙදි තමයි මේ භාවනාව කඩා ගන්න හදන්නේ. කාය ජීවිත নিরপেক্ষව කිරීමෙන්ම ලබාගත යුතු ප්‍රතිඵල ඇති. මේ භාවනාවේදී මේ වගේ උරුලක් හමුවයි කියලා මధుරෙක් කෑවයි කියලා වේදනා මාත්‍ර පැමිණයි කියලා නැගිටිනවා නම් ගැළපෙනවද Tamante කියලා නිග්‍රහ කරගන්න අවස්ථාවක් මේ තමයි සාත්‍යක සම්පදන්නේ ඇතිකනාත ඇතිලා. මේ බුද්ධිලයා මේ නිසා වහා නැගිටි නොයන ස්වරූපයටපත් වෙලා මේ මොහොතේ සලකා බලන බුද්ධිලේ පාඩපත් වෙනවා. මෙන්න මේ විදිහට සාත්‍යක සම්පදන්නේ ඇතිකන තව ක්ෂණයක් එහෙම නැත්නම් ක්ෂණ දෙකක් විකතෝම Taman තුල ඇත්තා වූ අවුල තරහකින් තොරව ආශාවකින් තොරව නිරීක්ෂණය කරගනිමින් Taman පිළිබඳව මෙතුආකල් නොදත්තා වූ හිත පිළිබඳව නොදන්නා වූ කාරණාවකට මුහුණ දෙන්න පුළුවන්. ඒක බොහොම තීරණාත්මක අවස්ථාවක්. ඒ මොකද බුදුරජාණන් වහන්සේ නම් සර්වඥතා ඥානයේ සහිතයි. උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගෝලියෝ රහතන් වහන්සේලා මහා රහතන් වහන්සේලා එක එක දේවල් වල ශේ දක්වයි. මහා කරුණාවන්තයි මහා ප්‍රඥාවන්තයි. උන්වහන්සේලාට මේ දුෂ්කරතාවේදී අපි ඉදිරියට එන්න බෑ. ඒ වගේම අපේ ගුරු දෙමාපියෝ අපි මේ බොහෝ මෛත්‍රී බොහෝමත්ම කරුණාවන්තයි දෙන්න පුළුවන් ඕන දෙයක් දෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඒ වගේම තමන්ගේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා අනිකුත් නෑදෑයෝ ලෝක සත්‍යෝ බොහෝම කැමති කෙනෙක් භාවනා කරලා දියුණු වෙනවා දකින්න. ඉවසනවා දකින්න. නමුත් මේ අවස්ථාව දෙන්න. මේ අවස්ථාව දෙන්න පුළුවන් එකම දේ ධර්මයේ විතරමයි. මේ උපදේශයේ විතරමයි. ඒ උපදේශයේ ඉතනම් තමන් මේ හිතේ දෙකට භාවය එහෙට මෙහෙට වැනෙන බව හොඳ නරක දෙක අතර වැනෙන සුළු ස්වරූපයේදී හොඳ පැත්තට අවස්ථාව එන විදිහට කලකා ගැනීමක් සිදු වෙන්න නම් මෙන්න මේ සාර්ථක සම්පජන්‍ය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේක තීන්දුව. තීරණාත්මකයි. නමුත් තේරුම් අරගන්න ඕනේ භාවනා කරන නැත්නම් වතයෙන් භාවනා නොකල හිතකින් අවසානක සාර්ථක සම්පජන්‍ය කියන එක මොකද්ද? ඒකෙන් වැඩක් වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. මොකද බොහොම ඉක්මනට කුපිත වෙන හිත්පයි. යෝගාවචරය කියලා කියන්නේ ඒ නිහාට ගිය කම්මසගත ඥානය දන්නේ ධම්මවත්තානේ තේරුම් අරගත්ත පුද්ගලෙක් නිසා දැන් පත්‍යවවත්තානේ වශයෙන් මේ අවස්ථාවේදී Taman තුල නොයිවසනසු නොදැරිය හැකි මට්ටමට පත්‍ය ඇති උත්සන්න මට්ටමට පත්‍ය ඇති දේ දැක ගන්න පුළුවන්. මේ විදිහට සාත්‍යක සම්පජන්‍ය ක්‍රියාත්මක කරන කෙනාට ක්ෂණයක ලාභයක් ඇති වෙනවා. සත්‍ය නිවැරදි දේ ඉදිරියට ගෙන යන්නත් අසත්‍යයට අසත්‍ය බව තේරුම් අරගන්නත් ස්වરૂපයක් ඇති කරගන්නවා. මේ නිසා සාත්‍යක සම්පජන්‍ය තියෙනවා. සාසක සම්පජාඤ්ඤේ මොත් යම් කිසි වෙලාවකට තීන්දුව කරලා තීරු කරගන්න බැරුව නැගිටිය යුතුයි කියන අදහස පහළ වෙනවනම් ඊට පස්සේ යෝගාචරය තේරුම් අරගන්න ඕනේ මේ නැගිටලා ගිහින් මම යෙදෙන්න හදන්නේ මට සප්පාය වැඩකටද යෝගාචර ජීවිතේ ගැළපෙන වැඩකටද එහෙම නැත්නම් පුදු නාස්තික වැඩපිළිවෙලකටද කියලා කලකා බලන්න ඕනේ ඉඳගෙන නැගිටින්න පෙර ආතු මොකද නැගිටින් පස්සේ මේ කල්පනා හිත නැහැ මේ නිසා සාර්ථක සම්පජානනයේ පස්සේ පහළ වෙන්නේ සත්පාය සම්පජානනය. මම මෙයින් ගිහිල්ලා මේ ඇති දුෂ්කරතාවයේ මග හරන තාක්කල් සත්පාය ප්‍රදේශයක ඉඳලම නැවත මේ භාවනාවට එන්න පුළුවන් වෙයිද? නැත්නම් අසත්පාය